මැකිලා වනසිරසක තුරු සෙවනැලි අතරේ ගීගයමින් හිඳමාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙතියග තවරා මිහිදුම් සලුවෙන් මුණවසා නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ සඳමිලියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළු හදකින් යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා වනසිරසක තුරු සෙවනලි හතරේ ගීගයමින් හිඳමාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙති අග තවලා මිනිදුම් සලුවෙන් මුණ වසා යළි කවදාවත් හමු නොවෙන බව මඳ පවනක් හිස අතගා